විසුරුවා හඳුනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වේ. මේ පින්නතුන් දන්නවා ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව අපි මේ වෙනකොට අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග බොහොම හොඳින් ඔබට අපට පොදුවේ සමාජයේට ඇතිවෙන ගැටලු निराකරණය කරන වැඩසටහනක් බවට පත් වී තිබෙන බව. බොහෝ ප්‍රේක්ෂක ශ්‍රාවක ප්‍රතිචාර මැද්දේ මේ වැඩසටහන ඔබේ එදිනෙදා ජීවිතයට ගලපා ගන්නට පුළුවන් ධර්මෝපදේශ සහිතව පවත්වන්න අපි নিরතුරුවම උත්සාහවත් වෙනවා. ඉතින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් යන්නේ භාවනාවකදී ඇතිවිය හැකි බාධක එවත් ඵලිබෝධ පිළිබඳව. පසුගිය සතියේදී අපි සාකච්ඡා කළා ඒ දසවිධ ඵලිබෝධයන් අතුරෙන් ඵලිබෝධ කිහිපයක් ගැන. අද අපි ඉතිරි ඵලිබෝධ කිහිපය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මූලිකව අපි පසුගිය සතියේ ඵලිබෝධ තුනක් ගැන කතා වුණා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි පලිබෝධ හත ගැනම කතා කරලා මේ පලිබෝධ පිළිබඳ ප්‍රශ්නය निराකරණය කරගන්න. ඉතින් ඒ සඳහා අපගේ කාරුණික ආරාධනාව පිළිඅරගෙන මේ ධම් සභා මණ්ඩපයේ වෙතට වැඩම කර සිටින්න අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පින්වත් හැමෝම මේ විදිහට ඉතාම හොඳින් දන්නෝ හඳුනනෝ මුළු මහත් බෞද්ධ ලෝකයේම ගරු කරන ආදරය කරන ඒ වගේම වටිනා ධර්මඥානයකින් හෙළි මේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කම්මඨානාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපි අපේ හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වක ඊටාම ගෞරවයෙන් පිළිගන්න අපි හාමුදුරනේ. අපි හාමුදුරනේ අපි පහුගිය සාකච්ඡාවේදී මේ දස පලිබෝධයන් ගැන කතා කරද්දී මූලිකව ආවාස පලිබෝධය ඒ වගේම නව කර්ම පලිබෝධය ආදී වශයෙන් Pali Bodධ ගැන සාකච්ඡාව යෙදුණා. අපි කැමති අපි හඳුරන්නේ මේ Pali Bodධ අතරේ සඳහන් වෙන මේ එක Pali Bodධයක් තමයි මේ කුල Pali Bodධය කියන කාරණා. භාවනාවට කොහොමද මේක බාධාවක් වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලාම අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට විග්‍රහ කර සිටිමු. ත්වන් සරණයි අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු පරිදි අපි මේට කලින් වැඩසටහනේදී මේ පරිබෝධයන් පිළිබඳව කතා කළා. එයින් දෙවෙනි පරිබෝධයක් නැත්නම් පරිබෝධ දෙකක් අපි ඉත ඉස්සෙල්ලා සාකච්ඡා කරන්නට යෙදුණා. එහෙමයි. ඉතින් අද ස්වාමීන් වහන්සේ මේ කුල පරිබෝධේ අපි වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් මුලින් ගත්තොත් නෑ ඒකට අපි ගිහි පින්නතුන්ලාට මේක ගලප ගන්න පුළුවන්. එහෙනම් ඇත්තටම ගිහි පැවිදි කියන දෙපක්ෂෙම අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් පැවිද්දා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ හරියට දැලඹුවයි සමනලයයි වගේ. එහෙමයි. දැලඹුවාගේ විකාශනයක් තමයි ඉතින් පැවිද්දා කියන්නේ. ඉතින් අපි ගිහි ජීවිත ගත කළා තමයි දැන් මේ ප්‍රෝජිත ප්‍රෝජා ජීවිතයට ඇතුළත් වෙලා තියෙන්නේ. ගලඹුව හැබැයි සැරයි සමනලය අහිංසකයි. බොහොම අහිංසකයි. සැර මිනිස්සු තමයි. ගලඹුව ගෑවුනත් කහනවා. ඔව් ඒක තමයි. ඒ ඒ තත්ත්වෙන් මිදිලා සමනලය බවට පත් වෙලා තියෙනවා. මම මේ කියන්නේ යන ස්වාමීන් වහන්සේ අපි ගිහි පැවිදි දෙපක්ෂයේ සමනල කිව්වම මම හිතන්නේ අපි හන්දේ මේ අහිංසකකම ගැන විතරයි අහිංසකකම වෙනත් අර්ථයක් තියෙනවා සමාජයේ. ඔව් එහෙමත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම කියන්නේ ගත්තේ මේ දස පරිබෝධ වෙල විශේෂයෙන් පැවිද්දන්ට කියන දේ බොහෝසෙන් ගැලපලා යනවා නිහි පින්නතුලාට නිහි යෝගාවතරයන්ට එහෙමනම් කුල පරිබෝධය ගත්තාම මේ කුල කියලා මෙතන සඳහන් කරන්න ස්වාමීන් වහන්සේ ඥාති පවුල කියන පවුල කියන එක එහෙමයි නෑ සාමාන්‍ය අර කුල භේදය කියන එක නෙවෙයි නෙවෙයි ඒක නෙවෙයි ඉතින් මේ ඥාති නැත්තටම එතකොට මේක දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමකට ගාමාන්තර සේනාසනයක වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමකට උන්වහන්සේ භාවනා කරන්න හැම වෙලෙම කල්පනා කරනවා. නමුත් ඔන්න එක වෙලාවක අම්මා එනවා, තාත්තා එනවා, අයියා එනවා, අක්කා එනවා. ඉතින් හරියට සමහර අවස්ථාවල පැවිදි වෙලා තියෙන විවාහ වුණාට පස්සේ පරණ නෝනලත් වෙන්න පුළුවන්. ඔව් එහෙම එහෙම වෙන්නත් පුළුවන්. එහෙම. සාමාන්‍යක අපි සාමාන්‍ය ගමක ගත්තාම දැන් සමහර ග්‍රාමීය සේනාසන තියෙනවා මුළු ගමම උන්වහන්සේගේ ඥාති. එහෙම. ඒකත් එහෙම වුණාම ඉතින් එන එන වෙලාවට ඉතින් අර ඥාති අර pali බෝධි තියෙනවා. ඉතින් අර ඥාතිත්වයත් එක්ක ඥාතියට සලකන්න වෙනවා. සලකන්න වීම නිසා ලොකු pali බෝධයක් වෙනවා මේ භාවනාවට. භාවනාවට නෙවෙයි කොහොමද අපි හඳුරන්නේ ඒක pali බෝධයක් වෙන්නේ? pali බෝධයක් වෙන්නේ ආපමනේ දැන් අනිත් මිනිස්සු පන්සලට එනවා. නෑ ඒව ආවහම කොහොමද pali බෝධයක්? ඥාතියන් ආපුවාම දැන් සංසේ සම්බන්ධතාවයේ උඩ සමහරලාට ඉතින් ඒ પરම්පරාවේ ප්‍රශ්න, ඊවල් වල ප්‍රශ්න කියන, ඊවල් වල ප්‍රශ්න කියන. ඉතින් මේ ස්වාමීන් වහන්සේටත් ඒවා ගොඩක් බලපානවා. එහෙනම් අම්මා තාත්තගේ ප්‍රශ්න ඊළඟට නොයෙක් ඉතින් ওই පවුල් වල එකතු වුණාම ගිහි ජීවිතේ වගේම තමයි. සම්දු සරවල් බෙහෙන්න වෙනවා. සම්දු සරවල් නොයෙක් නොයෙක් දේවල් පිළිබඳව. හැබැයි ස්වාමීන් වහන්සේ මේ පරිබෝධය විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඉතින් මෙතනදි හොඳ අදිෂ්ඨාන සීලීව ඒ පරිබෝධ වලින් අයින් වෙන්න පුළුවන්. එහෙම. දැන් විසුද්ධි මාර්ගයේ මට මතකයි තියෙනවා තැනක මේ කුල පරිබෝධය ගැන. ඒකට මම මේ ගොඩක් දේවල් එහම විසුද්ධි මාර්ගයේ බොහොම කථානුසාරයෙන් මේ විස්තර වෙන අවස්ථාවක්. ඔව් මොකද මේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් සඳහා අපි කුල පරිබෝධය ගැන කතා කරනකොට එහෙම. දැන් මේකෙන් බේරිච්ච විදිහේ පුංචි කතාවක් කිව්වම මේක ඕනම කෙනෙකුගේ ඔළුවට යනවා. එහෙමයි එහෙමයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තිනවා අපේ ලංකාවේ උන්වහන්සේගේ නංගිගේ පුතා පැවිදි කැමති වෙනවා. එහෙමයි. ඉතින් උන්වහන්සේ පැවිදි කරනවා. පැවිදි කරලා රුහුණ සිතුල්පව්ව ප්‍රදේශයට ඒ ස්වාමීන් වහන්සේ මහානදම් පුරන්න යනවා. ඉතින් හැමදාම මේ නැගෙන ඇවිල්ලා අර තමන්ගේ අයියාට කියනවා මේ සහෝදරයාට මගේ පුතා බලන්න මං ආසයි. පුතා සිතුල්පව්වට යවලා ඉතින් මේ මහානදම් පුරනවා. ඒ වගේම අධ්‍යාපනයේ කටයුතු හදාරනවා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ නැගණිය සෑහෙන කාලයක් මේ ඉල්ලීම කරනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ වඩිනවා පොඩි හාමුදුරුවෝ පඩම්මණ්ඩ ඒ විහාරයට. එහෙම. ඒ වඩිනකොට මහවැලි ගඟ ළඟදී මේ දෙනමම මුණ ගැහෙනවා. මොකද ස්වාමීන් වහන්සේ පොඩි හාමුදුරුවෝ මේ ගුරු ස්වාමීන් වහන්සේ බලන්න මේ විහාරයට වඩිනවා. එහෙම. ඒ වෙලාවේ මෙතනදී කියනවා මේ ඉතින් එහෙමනම් මේ දෙදෙනා හඳුනා ගන්නවා. දෙදෙනා හඳුනා ගන්නවා. හඳුනා අරගෙන දැන් මේකට මේ අවුරුදු ගාණක් ගිහිල්ලා මං හිතන්නේ 10ක් විතර ගිහිල්ලා මේ කතාවේ හැටියට. එහෙමනම් අර පොඩි ස්වාමීන් වහන්සේ කියන ඔබගේ අම්මා බොහොම බලාගෙන ඉන්නවා. එහෙනම් ඒ උපාසිකාවට පොඩ්ඩක් පිටිට වෙලා එන්න මම මේ ආපු ගමන මම සිතුල් පවුවේ මේ කාලේ පස්වසන්නම් කියලා අර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. පොඩි ස්වාමීන් වහන්සේ ලොකු හාමුදුරන්ගේ ඒ කියමන අනුවම අර විහාරයට ගිහිල්ලා වස්වසනවා. එහෙම. වස්සතුවාම පොඩි හාමුදුරන්ගේ තාත්තා දැන් අඳුර ගන්න බෑ මේ තමන්ගේ ස්වාමීන් වහන්සේ කියලා. එහෙම. ඉතින් වස් ආරාධනා කරනවා මේ පන්සලේ නියමයක් තිබිලා තියෙනවා. ඒ ආරාධනා කරපු තමන් ආරාධනා කරපු භික්ෂුව හැමදාම අර ආරාධනා කරපු කෙනා ගෙදරට පින්නපාතේ වඩින්න ඕන. එහෙමයි. ඉතින් මේ අම්මයි තාත්තයි ආරාධනා කරේ තමන්ගේම ස්වාමීන් වහන්සේට හැබැයි අඳුරගන්න බෑ මේ තමන්ගේ ස්වාමීන් වහන්සේ කියලා. කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තුන් මාසයක්ම ගෙදරට වඩිනවා දාන වන්දනවා ආයෙනවා. නමුත් අම්මා තාත්තට පෙන්වෙන්නේ නැහැ මේ මම ඔයගොල්ලෝගේ පුතා කියලා. එහෙම. බලන්න කොච්චර මේ මහානදම උන්වහන්සේ සාර්ථකව පුරලා තියෙනවද. ඒ වෙලාවේ දැන් තුන් මාස ඉවර වුණා. චීවරේකුත් ලැබුණා. උන්වහන්සේ ඒකත් අරගෙන නැවත මෙහි ඉන්නවට වඩා මං සිතුල් පවටයි කැමති කියලා සිතුල් පවට නැවත වැඩම කරනවා. එහෙම. වැඩම කරාම අර ලොකු සාමින්හන්සේ ඉතින් හම්බෙනවා. උන්වහන්සේට අර අම්මා තාත්තා දීපු සිවුරක් ඊළඟට අම්මා තාත්තායි පූජා කරපු දේවලුත් මට මේ සිවුරු වැඩි. මම කැමති මගේ ගුරුවරයාට මේක පූජා කරන්න කියලා ඒ සිවුරයි ඒ බෙහෙත් ආදී දේවලුත් පූජා කරන ගුරුවරයාට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නැවතර සේනාසනෙට වැඩිහාම අර නැගණිය ඇවිල්ලා අඬනවා ඇයි මගේ මේ දරුවා මට පෙන්වන්න නැත්තේ. දැන් පැවිදි කරලා අවුරුදු ගාණක් වෙනවා. ඉතින් කියන ඔබගේ දරුවා තමයි මේ වස් කාලේ මේ ගත කරේ. ඒ වෙලාවේ මේ අම්මට හිතා ගන්න බෑ. ඒ වෙලාවේ පෙනෙන මේ ඔබ දීපු සිවුර, මේ දීපු බෙහෙත් මේ මට ඒ සියල්ලම පූජා කළා. ඒ වෙලාවේ අම්මා පුදුම විදිහට සතුටින් අනේ මගේ පුතා මොනතරම් මේ කුලයන්ට නොඇලි මේ මහානදම පුරලා තියනවා. ඉතින් ඒ ගුරුවරයාත් බොහොම පුදුම වෙනවා. මගේ මේ සාමණේරයන් වහන්සේ මොනතරම් දක්ෂ විදිහට Tamanට මේ තියෙන Tamanගේ අම්මා තාත්තවත් පරිබෝධයක් නොකරගෙන ඒ තමන්ගේ පැවිදි ජීවිතේ සාර්ථක කරගන්න කරන උත්සාහය පිළිබඳව ප්‍රශංසා කරලා තියෙනවා. එහෙමයි. එහෙමනම් අපිට සාමාන්‍යයෙන් මේකෙන් පැහැදිලි වෙනවා. ඉතින් අපේ ඕනකම තියෙනවා නම් අර උත්තාන වීර්යය තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. තමන්ගේ අම්මා තාත්තාවත් පරිබෝධයක් නොකරගෙන මේ දුර්ලභව ලැබිච්ච මේ ප්‍රෝජිත ජීවිතේ පැවිදි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් හැබැයි ඒකට අර සහන සම්පදාව තියෙන්න ඕන. එහෙම අපි හන්නේ මම දැකලා තියෙනවා දැන් මේ අලුත පැවිදින මේ පුංචි හාමුදුරුවරු සම්බන්ධයෙන් ගත්තාම සමහර අම්මල තාත්තලා ඇවිල්ලා පන්සල් වලට හරි ආරණ්‍ය වලට හරි නිතර උන්වහන්සේලා සමග ගැටෙන අවස්ථා, gedara gedara දොරේ ප්‍රශ්න කියනවා, අඩුපාඩුකම් කියනවා, කෑම බීම හිඟකම් කියනවා, එහෙම නැත්නම් වෙනත් වෙනත් අර්බුද කියනවා. එහෙම කිව්වහම මේ ස්වාමින් වහන්සේට නිදහසේ භාවනාවක් කරන්න හෝ එහෙම නැත්නම් අධ්‍යාපන කටයුත්තක් කරන්න හෝ හිත මෙහෙවන්න අමාරුයි මොකද නිතරම මේව මතක් වෙන නිසා. ඒතර ගිහි පාර්ශවයේ විදියට ගත්තොත් අපේ හංගරනේ එවන් දේවල් වලින් වික්ෂුන් වහන්සේලා ආරක්ෂා කිරීමක් එක්තරා වගකීමක් නේද? අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ මොකද අපි අපේ පැවිදිත් අපිත් ගොඩාක් කාලේ පැවිදි වෙච්ච අය. ඉතින් අපේ ගුරුවරු අපිට ඒ කාලේ ගෙදරින් අපිට ගෙදර යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අවුරුද්දකට සැරයක් අවුරුද්දකට සැරයක් කැපකරුවෙක් කියන්න ඕනේ අපිට ලිපියක් ආවොත් කොහෙන් හරි කවදාවත් අපිට ලියමන කඩන්න බෑ එහෙමයි ලියමන කඩන්නේ ගුරුවරු ස්වාමීන් වහන්සේලාට කියන්නේ නැති බලලා තමයි දෙන්නේ බලලා තමයි දෙන්නේ ඉතින් කවදාවත් ඉතින් ඒ ඒ අපේ දෙමව්පියොත් අපට එහෙම ඒ තියෙන අඩපාඩුකම් කිව්වේ නෑ නමුත් ස්වාමීන් වහන්සේ කියන කතාව සම්පූර්ණ මැත්ත මොකද ඒ දෙමව්පිය විශේෂයෙන්ම දරුවෙක් සාසනයට පූජා කළාම ඒ දරුවා විශේෂයෙන්ම මොනවා වුණත් කුඩා දරුවෙක් එහෙම යම් කිසි මට්ටමකට වයසෙන් මෝරලා යමක් තේරුම් ගන්න පුළුවන් මට්ටමකට එනකන් විශේෂයෙන්ම දෙමව්පියන්ගේ ඥාතීන්ගෙන් ඒ පරිබෝධයක් ඒ දරුවට නැත්නම් පැවිද්දාට වෙන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් ඒ සමහරලාට උපයෝගී වෙන්න උනත් පුළුවන්. මොකද මේ අම්මා තාත්තා නිතරම කතා කරනවා. ඊළඟට මේ gedara dore දේවල් දුක් ගැනවිලි කියනවා. නම් සමහර වෙලාවට තමන්ගේ සහෝදරයන් දැන් පොඩි මේ කාමයක් එක්ක මේ කාම ලෝකනේ ස්වාමීන් වහන්සේ එහෙම. ඉතින් මේ හරියට මේ පැවිදි ජීවිතයක් කියලා කියන්නේ අර උඩුකම් බලා පිනනවා වගේ වැඩක්. වැඩක්. ඒකට එවැනි ජීවිතයකට දැන් අපිටම දුක්ඛිත පැත්ත වගේම අර සැපවත් පැත්තක් තියෙනවා. එහෙම. දැන් සමහරවිට තමන්ගේ සහෝදරියක් විවාහ වෙච්ච විදිය ඇවිල්ලා කියනවා. එහෙම. ඒ වෙලාවට ආපු කප්පිය කියනවා. විනෝද වෙච්ච විදිය කියනවා. ඊළඟට පරිහරණය කරන බඩු බාහිර ආදී නවීතම ජංගම දුරකථන ඒ වගේ දේවල් ඒ වගේ දේවල් පෙන්නනවා. ඊළඟට එතනදී කට්ටිය විනෝද වෙච්ච දේවල් දැන් පොඩි හාමුදුරු කෙනෙකුට දැන් මුහුදු වෙරළට ගිහිල්ලා යාගේ අපි හිතමු මේ සහෝදරියක් හරි සහෝදරිය සහෝදරයෙක් හරි මුහුදු වෙරළේ විනෝද වෙන කාය ආරූප වීඩියෝ ගැන අර පොඩි හාමුදුරන්ට පෙන්න තුන් වහන්සේලාට ආසාවක් ඇති වෙනවා. එහෙමයි. ඒ නිසා මේ බොහෝ බොහෝ ශ්‍රේණි විශේෂයෙන්ම දෙමව්පියෝ වැඩිහිටියෝ ඒ ඥාතීන් බොහොම කල්පනාවෙන් මේ ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතයේ යම්කිසි මට්ටමකට එනකන්. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේට සහයෝගය දක්වන්න ඕනේ. ඒක ස්වාමීන් වහන්සේ මතක කරපේක ලොකු දෙයක්. මොකද මමත් ඒක හොඳටම අත්දකින්න දෙයක්. මම සමහර දෙමව්පියන්ට තරයේ අවවාද කරලා තියෙනවා මේ වගේ දේවල් කරන්න එපා. එහෙමයි. මොකද එහෙම වුණොත් අර වටිනා පැවිදි ජීවිතයක් ශාසනයට ඒ වගේ තමන්ගේ ජීවිතයට මහා ආලෝකයක් ඇති කරගන්න තියෙන අවස්ථාව නැති වෙන අර ක්ලේශ ධර්මයන් රිංගීම තුල. තුල. ඒ නිසා ඒක ශාල පරිබෝධයක් ඒක මේ වර්තමානයේ පැවිදි දරුවන් ශාසනයට පූජා කරපු අම්මලාට තාත්තලාට ඥාතීන් හැම දෙනාටම අපි මේක අවස්ථාවක් කරගන්නවා ස්වාමීන් වහන්සේ. මොකද ඒක ඒ තරමටම ඒ පරිබෝධය අද තියෙන පොඩි ස්වාමීන් වහන්සේලට. එහෙමයි. අපි හඳ එතකොට දැන් ගෘහස්ත ජීවිතයක් සම්බන්ධයෙන් දැන් අපි හඳ ස්වාමින් වහන්සේලාට තියෙන ඥාති කුල පරිභූමි පිළිබඳ තමයි මේ කාරණා මතක් කරේ. දැන් අපි හඳුරන්නේ දැන් ගිහියන් විදිහට ගත්තාම ගිහියන්ගේ තියෙනවානේ මේ යුතුයකම් වලින් බැඳීමක් ස්වාමි පුරුෂයා ස්වාමි දියණියට ස්වාමි දියණි ස්වාමි පුරුෂයාට දෙමව්පිය දරුවන්ට දරුවෝ දෙමව්පියන්ට ආදී වශයෙන් බැඳිච්ච යුතුයකම් සමුදායක් තියෙනවනේ. ඒතකොට එහෙම යුතුයකම් සමුදායකින් බැඳුන කෙනෙක් ඒ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව භාවනා කරන්න ගියොත් උදාහරණයකට ගත්තොත් ගෘහණියක විදිහට ගෙදර ඉන්න නෝනා මහත්යටයි ළමයි ටිකටයි කන්න උයන්නේ නැතුව භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා තෝරගන්නේම මෛත්‍රී භාවනාව. එහෙම තෝරාගෙන මා මෙන්ම සියලු සත්වයෝ සූපත්ත්වා කියලා කිව්වට ඒක සාර්ථක වෙයිද? එහෙම නැත්නම් කොහොමද එවන් කෙනෙක් පලිබෝධ වලට හසු නොවි ඒ වගේ කාර්යයක් කරන්නේ අපේ හඳුරන්නේ? ඇත්තටම ස්වාමීන් මේ ධර්මය හරියට අල්ලගත්තොත් ඒ කියන යුතුයකම් ඊටත් වඩා සාර්ථකව සිද්ධ වෙනවා. එහෙනම් අපි මෛත්‍රිය ගැන ස්වාමීන් වහන්සේ මතක් කළා. ඇත්තටම තමන්ගේ ස්වාමියාට දැන් ආහාරය සකස් කිරීමනේ ප්‍රධානම දේ තමන්ගේ දරුවන්ට. ඒ වෙලාවේ අර සැබවින්ම මෛත්‍රී සිතක් වැඩෙනවා නම් වෙනදා හේ වියලා දානවා වගේ නෙවෙයි මෛත්‍රී වඩන්න ගත්තට පසු කියන්නේ කොහොමද? අනේ මේ ආහාරයෙන් මගේ ස්වාමියාගේ මගේ දරුවන්ගේ මගේ පවුලේ හැම දිනාටම ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනු වේවා. ඉතින් එහෙම හිතලා බොහොම කරුණාවෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. යාමත්‍රහ වේ සමහරක් ගාවට. අනිවාර්යයෙන්ම ඉතින් බොහොම ඕනකමෙන් මෛත්‍රියෙන් කරනකොට ඒ කැමවීම පවා එහෙම රහ වෙන්න පුළුවන්. එහෙම. ඒකට සාමාන්‍යයෙන් මේ ධර්මය වැරදි විදිහට අල්ලගත්තම තමයි ඇත්තටම පරිබෝධ බවටපත් වෙන්නේ. ඉතින් ජීවිත ගත කරන අය විශේෂයෙන් තමන්ගේ අම්මා දුක් විඳිද්දී, තමන්ගේ අම්මට ආහාරයක් වත් නැතුව තියෙද්දී කෙනෙක් ගිහලා භාවනා කළාට ඒක සාර්ථක වෙන්නේ නැහැ නේ. සිහිපත් වෙනවා නේද? ඒවා සිහිපත් වෙනවා. සිහිපත් නොවුනත් සමහරුන්ට අර කියන මේ තියෙන ස්වභාවයත් එක්ක ඒ වගේ මිනිසුන්ට ගානකුත් ගණන් ගන්න තත්ත්වයක් උදා වෙලා තියෙනවා. නමුත් ඒවා අනිවාර්යෙන් ඉෂ්ට වෙන්න ඕන. හැබැයි සානක අපි දැන් පරිබෝධ ගැන කතා කරන්නේ. එහෙම. ඒක පරිබෝධ ගැන කතා කරොත් ගිහියෙකුට උනත් ඒ ඥාතීන් නිතර නිතර නෑයා කියන්නේ කි වේයා වගේ කියලා කතාවක් තියෙනවනේ. එහෙම. ඉතින් හැම වෙලේම මේ ඥාතීන් සමග බොහොම සමීපව සමීප වෙන්න ඕන. නමුත් ඕනවට වඩා මේ ඥාතීන් එක්ක තියෙන සම්බන්ධය භාවනාවට බොහොම බාධාවක් අනිවාර්යයි. මොකද හැම වෙලේම ඥාතීන්ගේ ප්‍රශ්න. එහෙමයි. ඒක ඥාති බලිබෝධය. ඒක ඥාති බලිබෝධය. කුල බලිබෝධය ඥාති බලිබෝධය බොහොම සමානව යනවා වගේ නේද? සමානව යනවා. ඒකත් අපිට ඒකෙදි පොඩි වෙනසක් තියෙන අතන ඥාති බලිබෝධි සම්බන්ධක ඇත්තටම මේ ආචාර්ය උපාධ්‍ය ආදී උත්තරයන් වහන්සේලා වික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වික්ෂුන් වහන්සේලා සම්බන්ධව තමයි එහෙමයි සුදුමඟ අට කතාවේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට සම්බන්ධ දැන් ඔය සමාජයේ ඥාතීන් ගත්තොත් අනිත් නෑයෝ ටික අනිත් නෑයෝ ටික ගැනෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් උතන දැන් ඔය පලිබෝධය ගැන ඔය කුල ඥාති පලිබෝධය අපි කුල පලිබෝධය ගැන කතා කරනකොට සමහරවිට මේ ධර්මයේ මේ රටේ තියෙනවා. දැන් ඇත්තටම මේ රටේ ධර්මය අපට ඕන තැනක කුසල් කරගන්න භාවනා වැඩසටහනකට ධර්ම දේශනා ශ්‍රවණය කරන්න මේ හැම අවස්ථාවක්ම තියෙනවා. අපි ගත්තොත් අරාබි රටක හරි ජීවත් වෙන නැත්නම් ධර්මයේ නැති රටක ජීවත් වෙන අය පුදුම විදිහට ධර්මයට සමීප වෙනවා. එයාම අපට කියනවා දැන් ඔය ගියාම අනේ ස්වාමීන් වහන්සේ අපි ලංකාවට ගියාම අපිට ඉතින් අනුරාධපුරයට ගිහිල්ලා වන්දනා කරගන්න ඒ අවස්ථාව උපරිම තියෙනවා. හැබැයි කාලය ගත වෙනවා අපි කරන දේකුත් නැහැ බණක් අහන්න වෙලාවකුත් නැහැ මොකද මෙහි යුතුයකම් වැඩි අර පරිබෝධ වැඩි අරහි රටකදී අර ඒ වපසරේ නැතුවට මේ අන්තර්ජාලය හරහා මිනිස්සු හොඳට බණ අහනවා මොකද හැබැයි හඳුනන එතන යුතුයකම් පැහැර හැරීමක් වගේ වෙන්නේ නැද්ද? ඒකට පිටරටට ලංකාවට ආවම යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. ඒ නිසා පිටරටට වෙලා ආගම අදහගෙන ඉන්නවා. දැන් අපි දැන් මෙහෙමයි සම්හත මම කියන්නේ අර පරිපෝද ගැන. දැන් අපි හිතනවා දැන් අපි පිටරටක ඉන්නකොට දැන් අපිට එහෙදි කරන්න පුළුවන් දෙයක් තියෙනවා. එහෙමයි. එහෙදි ඇත්තටම අවශ්‍ය කරන්නේ මුදල්. එහෙමයි. ඉතින් අපේ අම්මට ඒ නැත්නම් තාත්තට සහෝදර සහෝදරන්ට අවශ්‍ය මුදල් ඉඳලා කිව්වා එතනින් ඉවරයි. නමුත් සාදා මේක මතක් කරද්දි මට හොඳ කතාවක් මතක් වෙන දැන් පිටරට ඉන්න අය අපේ හන්දිය අර කිව්වා වගේම සල්ලි හම්බ කරලා අම්මට තාත්තට එවනවා. නමුත් ඒවා ලංකාවේ ගෙදර අම්මා තාත්තා ඉන්න ගෙදර ඉන්න සහෝදරයා හෝ සහෝදරිය නිසි කලමනාකරණයකට ලක් කරගෙන ඒවා වියදම් කරලා අම්මා තාත්තට බෙහෙත් හෙත් ටික ඔක්කොම හොයලා දීලා ලෙඩට දුකට අප උපස්ථාන කරලා කැතකුණු අත ගාලා ඔක්කොම දේවල් සිද්ධ කරන්න වෙන්නේ අර gedere ඉන්න කෙනාට. ඉතින් අවුරුද්දකට සැරයක් අර ඥාතියා පිටරට ඉඳලා ආවට පස්සේ අර අම්මා එහෙම නැත්නම් අර තාත්තා කියන්නේ අනේ පුතේ උඹ නැත්තම් මම මැරිච්ච තැඟල ගසුත් පැලවිලා කියලා. නමුත් මේ ඔක්කොම අරයක් කරලා තියෙන රටේ ඉඳලා සල්ලි ඕකේ විතරයි. නමුත් මේ gedere ඉන්න කෙනා මා විශාල කැපකිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඔව්. ඒකට එතන මොකද්ද අපේ ආන්දරණේ තියෙන සාර්ථකත්වය? එතන දැන් අත්‍ය සාමාන්‍යයෙන් ඉතින් පුතර්ජන සිතේ ස්වභාවය අම්මා තාත්තා උනස් ස්වාමීන් වහන්සේ ඉතින් අපි මේක කියන්න ඕන දැන් අපි පවුලක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වැඩියෙන් හොඳට සල්ලි තියෙන දරුවා ටිකක් උසස් ඉතින් ඒක තමයි ස්වභාවය. එහෙමයි. ඊළඟට තව දෙයක් තමයි අර හැමදාම දකින්න දෙයට වඩා කලාතුරකින් රකින්න දේ <laughs> අගේ අගේ අගේ මේ ලොකු මේ වටිනාකම ලගේ කර්මලේවල්. අන්න හරිය. ඒ වගේ දේකුත් තියෙනවා. එහෙමයි. ඉතින් අර අම්මා විශේෂයෙන්ම අපි අම්මගේ පැත්තෙන් ගත්තොත් සමහර වෙලාවට ඉතින් අර දරුවා ආවට පස්සේ දරුවන් නිරන්තරයෙන් මුදල් ලැබුවා. ඒ වෙනුවෙන් කරන පුණ්‍යානුමෝදනාවක් හැටියට යම්ම හදවතින් වෙනදී කියන වෙන්නත් පුළුවන්. මෙහි ඉන්න දරුවා ගැන නොසලකිල්ලක් නෙවෙයි. දැන් සමහර වෙලාවට සම්හංශ දැන් මොන වුණත් දැන් අම්මා තාත්තාගේ ගුණ අනන්තයි අපරිමාණයි. සමහරවිට දැන් පවුලක් ගත්තොත් ඔය පවුලක් ගත්තොත් දුකටම භාජන වෙලා ඉන්න දුප්පත් වෙලා ඉන්න දරුවා ගැන තමයි අම්මා තාත්තට වැඩියෙන් කැක්කම තියෙන්නේ. මවස්තාත් තියෙනවා. අපි හන්නේ දැන් මේ දැන් මේ කුල පරිබෝධි සම්බන්ධයෙන් ගත්තොත් දැන් හරියට බැලුවොත් පිටරට ඉන්න දරුවාට එච්චර පරිබෝධියක් කුලේ සම්බන්ධයෙන් නැහැ. නමුත් මේ ගෙදර ඉන්න කෙනාට ලොකු පරිබෝධියක් තියෙනවා. ඔව්. මේ අම්මා තාත්තාට අපෝපස්ථාන කරගෙන ඉඳීම. එතකොට ඒක පලිබෝධියක් කියලා නොසලකා හරිනවද? එන්නත් ළමයා පැත්තකට වෙලා අර පිටරටේ කෙනා වගේ සල්ලි ටිකක් වෙලා බේරෙනවද? කොහොමද මේක කලමනාකරණය කරගන්නේ? නෑ ස්වාමීන් වහන්සේ ඇත්තටම අම්මා තාත්තාට සලකනවා කියලා කියන්නේ පුංචි කුසලයක් නෙවෙයි. ඒක අපේ ඉතින් කළ යුතුම දෙයක්. මොකද අම්මා තාත්තා ඇඳට වැටලා ඉන්න අවස්ථාවක අපිට භාවනා කරන්න බෑනේ. ඒක පරිබෝධයක් බුදුන්. ඒකතර බුදුන්. එතකොට අපිට ඒක පරිබෝධයක් නෙවෙයි අපිට ලැබිච්ච අවස්ථාවක් හැටියට සැලකලා එහෙමයි. අපි මේ දේ කරන්න ඕන. එතකොට අපි මේකයි මේ හැම දෙයකම සාමාන්‍යයෙන් මේ පරිබෝධ 10ම ගත්තාම අපි මේක කලමනාකරණය කරගත්තාම මේ යුතුයකම් සියල්ල ඉෂ්ට කරගෙන අපිට භාවනාවට අවස්ථාව හදාගන්න පුළුවන්. අවසරත් යන දැන් ඔය කුලපලි බෝධේ කියන ගැනෙන දේ නුවණින් හොඳට කල්පනා කරලා බැලුවොත් දැන් අම්මට තාත්තට සැලකීම සම්බන්ධ ගත්තොත් අපි හන්නේ ඒද භාවනා කර්මස්ථානයක් විදිහට පුරුදු කරන්න ක්‍රමයක් නැද්ද? පුළුවන්. පුළුවන්. ඇත්තටම දැනක් කරොත් මම හිතන්නේ ස්වාමීන් ඇත්තටම දැන් අපිට ඒක කරන්න පුළුවන්. අපිට අම්මා තාත්තාට උපස්ථාන කරන වෙලාවේ පුදුම විදිහට මෛත්‍රී සිතින් අපිට ඒ දේ කරන්න පුළුවන්. එහෙනම් ස්වාමීන් වහන්සේ අපි සුවපත් වේවා නිදුක් වේවා කියලා වචනෙන් කියන දේ ක්‍රියාවෙන් වෙන්නේ නැත්නම් ඒක මෛත්‍රියක් නෙවෙයිනේ. එහෙමයි. අපිට ඕන තරම් ඉතින් කියන්න පුළුවන්. ඉතින් ඒක කියන්නේ දැන් අවුරුදු ගණන් මිනිස්සු සුවපත් වේවා සුවපත් වේවා කියන නමුත් වැඩෙන මෛත්‍රියක් නෑනේ. එහෙමයි. නමුත් අපිට මේක ක්‍රියාවෙන්ම පෙන්වන්න පුළුවන්. අනේ මේ අම්මා සුවපත් වේවා කියන්නේ පුදුම කර්මස්ථානයකින් දෙක කරන්න පුළුවන්. මේ මේ දුකෙන් අත මෙදේවා කියන පුදුම විදිහේ මෛත්‍රී චින්තාවකින් ඒ ප්‍රස්ථාන කරන්න පුළුවන් කියන එක ඇත්තටම භාවනාවක්. ඒ පිළිකුල් භාවනාව, අනිත්‍ය මෙනෙහි කිරීම වගේ දේවලුත් කරන්න පුළුවන්. ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. ඊළඟට අර ලෙඩාට අර ගිලාන සූත්‍රයේ සඳහන් වෙන විදිහට අපේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ අවසන් අවස්ථාව නැත්නම් විපස්ථාන කරන කාලය තුල ධර්මය කොච්චර දෙන්න පුළුවන්. එහෙමයි. එයාට දැන් මේ අනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලි නැති කරගන්න ධර්මයේ කෙරෙහි පැහැදිලි නැති කරගන්න ඒ අයට තේරෙන විදිහට එහෙම සංඝයා කෙරෙහි පැහැදිලි නැති කරගන්න ඊළඟට දැන් අම්මා තාත්තා ඒ පස්ථාන කරනකොට දැන් හම්සෙන් කරනකොට ධර්මයෙන්ුත් සංග්‍රහ කරන්න පුළුවන්. ඒක කොච්චර කුසලයක්ද? අපේ හැම එකටම මේ මෛත්‍රී භාවනාව වගේම තව කරුණා භාවනාව කියලා බලන්න. කරුණා භාවනාව කොහොමද මෙතෙට ගලපන්නේ? ඇත්තටම දැන් කරුණා භාවනාව සම්බන්ධ දැන් මෛත්‍රී කර්මස්ථානයේම දුක් වේවා, නිරෝගී වේවා, සුවපතේතර ඒ ඒ වචන වලින් කියවෙන්නම කරුණාව. කරුණාව. දුකටපත් වෙලා ඉන්නවා දැන් අම්මා ලෙඩ වෙයි. අම්මා ලෙඩ වෙලා දුකටපත් වෙලා ඉන්නත් ඒකට ප්‍රායෝගික ක්‍රියාවන් මේ ඒ උපස්ථානය સિદ્ધ කරන ගම තමන්ට ඒ කරුණා භාවනාව සම්බන්ධ කරුණාව කියන්නේ මොකක්ද අපි හන්නේ? කරුණාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම යම්කිසි කෙනෙක් දුකකට බහදින වෙලා ඉන්නවා නම් එයා මුදවා ගන්න තියෙන හදවතින් ඇති වෙන චේතනාව තමයි කරුණාව කියන්නේ. එතකොට දැන් ඇත්තටම දැන් අම්මා තාත්තට කරන අර මෛත්‍රිය හොඳටම තියෙනවා. ඉතින් කරුණාව ඒකාන්තයෙන් අම්මා තාත්තා දැන් ඉන්න මේ தත්යෙන් ගොඩ ගන්න නෙමෙයි මේ කරන්නේ. එහෙමයි. ඒත් අපිට ඒක චේතනාවත් හොඳටම පහළ වෙනවා. ඒ කියන්නේ භාවනා කරන්නට තැන් සොයා යනවට වැඩිය මේ ලැබිච්ච තැන හොඳ භාවනා කර්මස්ථාන ගොඩ අනිවාර්යයෙන්ම හිත යොදනවා නම් ඊටාම දැන් බුදුරජාණන් වහන්සේ පවා ඒ ප්‍රස්ථාන කටයුතු සිද්ධ කරලා තියෙනවානේ. එහෙම. ඒකෝර සාමන දැන් බලන්න සාමනහත් දැන් කරුණාව ගැන මතක් කරපෙන්නේ දැන් මෙතන මුදිතාවත් වැඩෙනවා. එහෙම. දැන් අම්මා තාත්තා බොහොම සනීපට ඉන්නකොට අනේ කොච්චර හොඳයිද අම්මා දැන් හරි සතුටින් ඉන්නවා. අද අම්මා පහසෙන් ඉන්නවා. මම උපස්ථාන කරපු නිසායි. මම උපස්ථාන කරපු නිසා කියලා. ඒතර මුදිතාවක් පහළ වෙනවා. ඊළඟට සත්‍ය උපේක්ෂාවක් ඇති වෙනවනේ. ඉතින් අනේ ඉතින් මේක තමයි කර්මයේ ස්වභාවය කියලා. ඉතින් එතනදී උපේක්ෂා වුණ සතර භක්ම විහරණම අම්මා තාත්තට අම්මා තාත්තාගේ සිත් තුළ ඒ සතර භක්ම විහරණ දරුවන් කෙරෙහි තියෙනා වගේම යම් කිසි දවසක දරුවන්ටත් දෙමව්පියෝ කෙරෙහි සතර බ්‍රහ්ම විහරණ පවත්වන්න පුළුවන්. කෙසේ උපස්ථාන කළත් ඉතින් මේ ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා කියන උපේක්ෂක වීමක් තියෙනවා. එතන උපේක්ෂා වීමක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම විහාර හතරම එතන වැඩෙනවා. එතන වැඩෙනවා. ඒ නිසා සම්හාන්ත දැන් යුතුයකම් දැන් හැමදේම දැන් භාවනාව ගැන අපි ගත්තොත් භාවනාවකට නියැලෙන කෙනෙකුට පින් දෙමව්පියන්ට ඒ ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරලා ඉතින් බොහොම සෑල්වෙන් තව කාලේ හදාගෙන භාවනාව දිනු කරගන්න අවස්ථාව හදාගන්න පුළුවන් ඉතින්. එහෙමයි. ඒ කියන්නේ නිවසෙන් බැහැර විය යුතුම වන්නේ නැහැ නේද අපි අහන්නේ. එහෙමයි. ඒක අපි නිවසෙන් බැහැර විය යුතු අවස්ථාවක් නේ. හැබැයි හොඳ ගුරුවරයෙක් සොයා ගන්න ඕන ස්වාමීන් අපි භාවනාවේ ඉස්සරහට යනවා නම් හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි. අපි අර පිටරට ගැන කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒතර පිටරටවල් වල ඉන්න අයට ඒ පරිබෝධනය ඒක අපිට හොඳට තේරෙනවා. දැන් මෙහි මං කියන්නේ දෙමව්පියෝ අපි පැත්තකින් තිබ්බොත් දැන් මෙහි ඉන්නකොට කොහොම වුණත් යාළු මිත්‍රාදී එක එක යුතුයකම් කියන්නේ. ඉතින් එක එක මගුල් කේවල්, මල්ල කේවල් දැන් සමහරවිට පිටරට ඉන්නකොට එහෙම අවස්ථා හරි අඩුයි. එහෙම අපි යන්න දැන් ඥාති පරිබෝධ, කුල පරිබෝධ සම්බන්ධයෙන් කතා වුණා. එතකොට ඒ හා සමාන දැන් ඔය පිටර දැන් යාළු මිත්‍ර කතාවත් එක්ක මේ තව තියෙනවද ඝන pali බෝධ වගේ මොකක් හරි පිරිසක් එකතු වීම බාධාවක් තියෙනවා. ඇත්තටම දැන් ඝන pali බෝධය කියලා කිව්වහම දැන් පැවිද්දාගේ පැත්තෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ ඝනයා කියන්නේ කට්ටිය එකතු වෙලා ඉන්න අවස්ථාවක්. සමූහයක්. සමූහයක්. අපි පිරිවෙනක් ගත්තොත්. එතන අධ්‍යාපනයේ ඊට පොඩි හාල පාඩම් කරන වාචෝද්‍යත කරනවා. ශබ්ද නගා. ශබ්ද නගා පාඩම් කරනවා. ඒ වගේ තැනක භාවනා කරන්න සුදුසු නැහැ. එහෙම. ඝණයා ඒ කියන්නේ සමූහයක් එකතු වෙලා ඉන්න තැනක දැන් එහෙම මහා විශාල පිරිවෙනක අපි විද්‍යෝදය පිරිවෙන නැත්නම් විද්‍යාලංකාරය එතන කෙරෙන්නේ ගොඩක් අධ්‍යාපන කටයුතු. දැන් ඒක උඩ හඳුනන දැන් සමූහයේ දැන් භාවනා කරන්න පිරිස සමූහ වශයෙන් එකතු වෙන්නේ. ඒ සමූහ වශයෙන් එතන සම්මත එතන ඒක ඒකාත්මීව ඒ හැමදෙනාගෙන් බලාපොරොත්තු එක කාර්යයක්. ඒ භාවනාව සඳහා එහෙම නැත්නම් අපි දැන් බුරුමේ ගත්තත් අපේ ලංකාවේ ගත්තත් භාවනා සෙන්ටර් භාවනා මධ්‍යස්ථාන තියෙන විශාල ප්‍රමාණයක් භාවනා ඒ ඒ සඳහා වෙන පිරිසක්. අපි හරිය මම දැකලා තියෙන සමහර භාවනා මධ්‍යස්ථානවල සහ පන්සල්වල විශේෂ භාවනා වැඩසටහන කරන වෙලාවේදී අර තියෙන නිහඬතාව ඔක්කොම තියෙනවා. ඉවර වෙච්ච ගමන්ම ඒක තියෙනවද කියන එක ඔව් ඒක තමයි අපේ ගොඩාක් අය හිතාගන්නේ ස්වාමීන් වහන්සේ මේ භාවනාව කියලා කියන්නේ ඒ පරයන්කේ අපි හිතමු පැයක් හෝ පැය භාගයක් හරි ඒ භාවනා කරන කාලය නිස්සබ්ද වෙඳලා ඊට පස්සේ ආනේ දහස් අපින දහස් වගේ තමයි හිතන්නේ එහෙම නෙවෙයි මුළු ජීවිතේම භාවනාවක් කරගන්න ඕනේ. ඒක දෙන්න. එහෙම. දැන් ගොඩාක් අයට ඒක තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියපු විදිහට ඉතින් අර ඒ පරියන්කේ නැගිටපුවාම ඉතින් අපේ මිනිසුන්ට තියෙන ලොකුම පරිබෝධය තමයි කතාව. ඉතින් මේ කතාව <laughs> ඒක පුදුම විදිහේ මොන පුරුද්දක්ද මන් දන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි භාවනා අපි මේ තේරවාද ධර්මයේ තියෙන තායිලන්තයේ විශේෂයෙන් බුරුම රට ගත්තොත් මේ කතාව කියන එක හරිම අඩුයි. ඉතින් මේ රටේ තියෙන ලොකුම අවාසනාව තමයි මේ අමුතු අනවශ්‍ය විදිහට මේ කරන කතාව. ඒ කතාවට බුදුහාඳුරෝ දේශනා කරන්නේ මාළු බාපු තැනකට එකතු වෙච්ච මාළුකාරයෝ වගේ. මාළුකාරයෝ වගේ කියලා. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ මේ එහෙමනම් ඒක විශේෂයෙන්ම අර ඝනපලි බෝධියේදී අර වගේ අධ්‍යාපනය හදාහරන පොඩි පොඩි ස්වාමීන් වහන්සේලා ඉන්න මහ විශාල පිරිවෙනක ඊළඟට සත්‍යයනා කරන වාචෝත්ගත කරන පාඩම් කරන එවැනි එවැනි තැනක ඇත්තටම භාවනා කරන්න හරි අමාරුයි. ඒක ගිහියෙක් හැටියට ගත්තාම උනත් එහෙමයි ඒ වගේ ගෝසාකාරී පරිසරයක ගිහියෙකුට භාවනා කරන්න අමාරුයි. ඒ වගේ එක පරිබෝධයක් ගන්න. මේ යම් අඳුනන පිරිස එකතු වුනහම සාමාන්‍ය ස්වභාවයෙන්ම අපේ හඳුනන සුව දුක් විමසන්න කතා බස් කරන්න සමහර භාවනාව පිළිබඳ වුණත් සාකච්ඡාවකට යන්න එහෙම වෙන අවස්ථාවලදී එතනින් සාකච්ඡා පටන් ගන්න භාවනාවෙන් තමයි. නමුත් පස්සේ වෙන වෙන ඕපදූප ඔස්සේ පැත්තට ගන්න සම්නත ඇත්තටම සතුටෙන් මැරෙන්නවත් බෑ කියනවනේ ස්වාමීන් වහන්සේ ඝන සංගණිකාවේ. එහෙමයි. කියන්නේ එකතු වෙලා කීචි බීචි කියලා කුරුළු රෑන වගේ ඉන්න පුරුදු වුණොත් එහෙමයි. බාලි ගහිලා කත් කරන. කල්ලි ගහිලා. කල්ලි ගහිලා ඉන්න පුරුදු වුණොත් සම්හස සන්තෝෂයෙන් මැරෙන්නවත් බෑ කියනවා. මොකද අපි කොත් කොච්චර එකට එකට එකතු වෙලා හිටියත් ස්වාමීන් වහන්සේ තනියෙන් තමයි ගමන යන්න තියෙන්නේ. එහෙමයි. එහෙමනම් භාවනාවකට මුල පුරන කෙනෙකුට භාවනාවකට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඝන සංගණිකාවේ නැත්තම් ඔය ඝනපලි බෝධිය කියන එක හරියම විශාල පරිබෝධයක්. එහෙම. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන භාවනාවක් සාර්ථක කරගන්න කෙනෙක් අර එකාඟක් තියෙන සතෙක් මොකද මේ සතාට කියන්නේ මේ කඟ කඟ වේනවා කඟ වෙනා එහෙමයි දැන් පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන සතාට කඟ විසානස ඔව් එහෙමයි එතකොට සාමනාත අන්න ඒ වගේ ඉන්න පුරුදු වෙන්න ඕනේ මොකද අපි හුදකලාවේ ඉන්නකොට සාමනාත අර සම්භෝග වලින් ආයෙ වෙන්න පුළුවන් ඒ සම්භෝග කියලා කියන්නේ දැන් අර දැන් ඔය දර්ශන සම්භෝග දර්ශන සංසග්ග සවන සංසග්ග සමුල්ලාප සංසග්ග සම්භෝග සංසග්ග කාය සංසග්ග දැන් මේ වගේම භාවනාවෙන් භාවනාවෙන් ප්‍රතිඵල ගන්න නම් මේ සම්භෝග වලින් ඝන දෙයටම අයිති වෙනවා. අයිති වෙන එකක්. ඒක මොකද දැන් දස්සන කියන්නේ දැන් නිතරම දකින්න කැමති. ඊට බලන්න දැන් තමන්ගේ මම මේ කියන්නේ මේවා සහමුලින්ම නැති කරන්න කියන නමුත් මේවා අපි ක්‍රමානුකූලව ටික ටික නැති කරන්න ඕනේ. දැන් තමන් ප්‍රය කරන කෙනා කතා කරනවා මොකද දැන් අද නව තාක්ෂණය මේ ඡායාරූපේ බලාගෙන කතා කරන්න ඕනේ. කියන්නේ දකින්න ඕන. සමෝ ජී තාක්ෂණය ඔස්සේ එහෙමයි. වීඩියෝ කෝල්ස් ගන්න පුළුවන්. ඒ ඒ කියන්නේ ඒක දැන් සමහරවිට කතා කරාට මාදි දෙමව්පියන්ට දරුවෝ දකින්න දරුවන්ට දකින්න ඕන තමයි. නමුත් ඉතින් අර ඒවා ටික ටික අපි ඈත් වෙන්න බලන්න ඕනේ. ඊළඟට ශ්‍රවණ සංසග්ගේ ගත්තාම සංස දැන් ওই ඝණයට ඝන පරිබෝධයටමයි තියෙනවා. අහන්න අහන්න නැති වෙන්න. දැන් ගෙදරින් එළියට බැස්ස ගමන් ගෙදර ඉන්න කෙනාගෙන්ට කෝල් එකක් දෙන්න ඕනේ. මොකද ඒ තරම් සම්බෝ සම්බන්ධ. කොහෙද ඉන්නේ කියලා කොහෙද ඉන්නේ ඉන්න තැන කියන එක හොඳයි. නමුත් මේක ඕනවට වඩා මේක ගියොත් එහෙම. ඇත්තට එහෙම අයට අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් සන්තෝෂයෙන් මේ අතහැරලා යන්න පුළුවන්. එහෙම. දකින්න නිතරම ඕන නම්. කුතුහලය, සැකය හැමදෙසම හිතේ තියෙනවා නම් නිතරම අහන්න ඕන නම්. ඊළඟට අල්ලාප සල්ලාපේ නිතරම යෙදෙන්න ඕන නම්. ඊළඟට සංසෝවදී නවතින්නේ අන්තිමට කාය සංසර්ගයෙන් තමයි. එහෙමයි. ඒ නිසා මේ දැන් මේ වයින් වලකී සිටීම අර භාවනාවේ හිත එකඟ කරගෙන දිගට ඒ කර්මස්ථානයේ පුරුදු කිරීම සඳහා බෙහෙවින්ම උපකාර වෙනවා. බෙහෙවින්ම උපකාර වෙන ස්වාමීන් මේ මේ මේ ඝන සංගනිකායේ මේකට එකතු වෙලා ඉන්න ස්වභාවයෙන් අයින් වෙලා කෙනෙක් හොද කලාවේ ඉන්නවා නම් තාට ඒ කාන්තේම භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. එතකොට අපි හඳුන දැන් කුල පලිබෝධ ඒ වගේම ඥාති පලිබෝධ ඝන පලිබෝධ කියන ඒ ටික ගැන අපි සමාන ලක්ෂණ සහ විෂමතා සාකච්ඡාවට ගෙනුණා. එතකොට අනිකුත් පරිබෝධ පිළිබඳව කොහොමද අපි විග්‍රහ කරගන්නේ? අත්‍තර විශේෂයෙන්ම ගන්ත පරිබෝධ කියනවා. ඒ වගේ ඊළඟට සම්ම විශේෂයෙන්ම කියවිච්ච නැති කතා රෝග පරිබෝධය. එහෙමයි. එතකොට දැන් අපි අත්‍තරම ග්‍රන්ථ පරිබෝධය කියන එකත් ස්වාමීන් වහන්සේ දැන් මේ පොතපත දැන් අපි හිතමු දැන් සමහර වෙලාවට මේ පොත පොතට අපි පොතපතට බොහොම ලැබි වෙන එක ගොඩාක් වටිනවා. හැබැයි මේකත් අර ඉක්මවා යන අවස්ථා තියෙනවා. සමහරුන්ට මේ පොතපත හරියම ලැජි. සමහරු මේ පොත් කියෙව්වේ නැතත් පොත් ගොඩ ගහගෙන තමන්ගේ ගෙවල් වල හිතාගන්න බැරි විදිහට මේ පොත්ම හොයනවා. අපි හඳුරන්නේ මෙතෙන්දි එකක් අහන්න ඕන මම බොහොම අවධාරණේ. දැන් භාවනාවන් පිළිබඳව ලියවිච්ච පොත් තියෙන සමහර තැන්වල භාවනා කර පුද්ගලෙක් යම් කිසි කෙනෙක් භාවනා කරලා එයා ලබාගත් කිසියම් අත්දැකීම් සමුදායක් පොතක ලියලා තියෙනවා. එතකොට තව කවුරු හරි කෙනෙක් ඒ පොත කියවලා ඒ අත්දැකීම් ගන්න උත්සාහවත් වෙනවා. එතකොට හාමුදුරනේ එහෙම එක්කෙනෙකුගේ අත්දැකීම් අනිත් එක්කෙනාට ගත හැකිද? ඒක සාර්ථකයිද? ඒ විදිහට භාවනා කරන්න ගියොත් මුලාවක වැටෙන්නේ එහෙම නැද්ද? ස්වාමීන් වහන්සේ තාම වැදගත් සාකච්ඡාවේ ප්‍රශ්නයක් ඔබ සන්නස ඉදිරිපත් කළේ. මොකද ඒක සම්පූර්ණ නොකළ යුතු දෙයක්. එහෙමයි. මොකද දැන් අද මේ එක්කෙනා දැන් බොහෝ දැන් අපේ රටේ මේ මේ බෞද්ධ පොතපත කිසිම නියාමනයක් නැහැ, කළමනාකරණයක් නැහැ, නීතියක් නැහැ. ඒ නිසා ඕනම කෙනෙකුට ඕන බෞද්ධ විදිහට පොතක් එළියට දාන්න පුළුවන්. එහෙමයි. නමුත් අපිටයි අපේ හාමුදුරුවෝ මා සමගම වෙනත් මාධ්‍ය ආයතනයක සාකච්ඡාවකදී මතක කරලා බුරුම රටේ පොත් ලියන්නත් අවසරපත් තියෙන වික්ෂුන් වහන්සේලා ඉන්නවා කියලා. අනිවාර්යයෙන්ම. එහෙමයි. ඒ කියන්නේ ස්වාමීනාත් දැන් අපි ඒක නැවත නැවත සිහිපත් කරන්න අවශ්‍යත් නැහැ. නමුත් ඒක අපි මතක් කළත් වටිනවා. එහෙමයි. මොකද බුරුම රටේ රහතන් වහන්සේ නමක් පොතක් ලිව්වත් ඒ පොත උත්තරීතර සංඝ මණ්ඩලයකට දාලා ඊළඟට ඒ සංඝ මණ්ඩලෙන් අනුමැතිය ලැබුණ නැත්නම් රහතන් වහන්සේ නමක් හැටියට පිළිගන්න කෙනෙකුට පොතක් එළියට දාන්න බෑ. එහෙමයි. ඉතින් දැන් අද වෙලා තියෙන දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට තමන්ගේ භාවනා අත්දැකීම පොතක් හැටියට එළියට දාලා ඒකම ආරෝඪ කරගෙන ඒ ප්‍රතිඵල ළඟා කරගන්න මහන්සි ගත්තොත් කෙනෙකුට ප්‍රතිඵල ගන්න පුළුවන් කමක් නැහැ. එයාගේ චිත්ත ස්වභාවයෙන් වෙනස්. වෙනස්. අනෙත් එක ඒ කෙනා සමහරවිට වැරදිම පිළිවෙතක් වෙන්නත් පුළුවන්. පුළුවන් අනුගමනය කළා. ඒ නිසා අපිට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙත මෙතන තියෙනවානේ පැහැදිලිවම. බුදුර දැන් අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මෛත්‍රී ඒ පොතට අනුව භාවනා කිරීමත් ග්‍රන්ථ පරිබෝධයක්ද? අනිවාර්යෙන් මේක කොහොමත් විශාල පරිබෝධයක් ග්‍රන්ථ පරිබෝධයකට වඩා පරිබෝධයක්. පරිබෝධය. මොකද මේ වැරදිම අනතුරේ දාන පරිබෝධය. ජීවිතේම අනතුරේ දාන පරිබෝධයක්. මොකද දැන් ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ තනියෙන් කමටහන් දුන්නේ එහෙම. දැන් තථාගතයන් වහන්සේ මේ අපි විශාල පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස ආ දැන් ඔයා එන්න කියලා තනියෙන් කමටහන් දුන්නේ. නමුත් අද බුරුම රටේ ගත්තත් අපේ රටේ ගත්තත් සමහරවිට මේ යෝගාවචරොත් එක්ක ඒ කර්මස්ථානාචාරින් වහන්සේට තනියෙන් උපදිච්ච අවස්ථා තියෙනවා. තියෙනවා. කර්මස්ථාන සුද්ධ කරනවා. සුද්ධ කරන කමඨහන් සුද්ධ කරන. එහෙමයි. ඒකට ප්‍රධානම හේතුව ස්වාමීන් වහන්සේ මේ හිත හරි මායාකාරී. ඔන්න දැන් දැන් කෙනෙක් කියනවා දැන් මම මම භාවනා කරනකොට මම නිකන් මිහිදුමක් වගේ මම දැක්කා මම උඩ පායනවා දැක්කා ඉතින් ඒ වගේ දේවල් ඔය ඇත්තටම ඔය දකින්න දේවල් සියල්ල උපක්ලේශ. ඒ වගේ ඇති දෙයක් නෑ. ඒ සමහර හිතන්නේ Taman උඩ ඉන්නා වගේ දැක්කහම ඒක තමයි ලොකුම දේ කියන්නේ. ධානයක් ලබාගෙන ධානයක් ලබා ගත්තාම මොකද 아무තු සැනසෙල්ලක් සිහියෙන් ඉන්නකොට නීවරණ යටපත් වෙනකොට ස්වාමීනාථ කෙලෙස් එක ඇල්ලු වෙනවා. කෙලෙස්ුන්ගෙන් අයින් වෙනකොට ටික ටික සහනයක් ලැබෙනවා. එහෙමයි. ඉතින් ඒක බලාපොරොත්තු එයා හිතනවා මම දැන් මේ මේ මෙහෙම මෙහෙම දේවල් දැක්කා. ඉතින් ඕවා තමන්ගේ ආචාර්යවරයාට කියනවා. පිරිස මැද්ද කියන්න ගත්තාම අනිත් එක්කෙනා කල්පනා කරනවා එහෙනම් මටත් දැන් මේදුමක් ඕන. එහෙමයි. එයාත් දැන් වාඩි වෙලා පුළුන් ගොඩක් හොයනවා, මේදුමක් හොයනවා, දියැලක් හොයනවා. තාම ආවේ නෑනේ තාම ආවේ නෑනේ කිය කිය <laughs> නොපසු මේ නොසන්සුන් වෙනවා නොසන්සුන් වෙනවා ඉතින් සානක ඔක ලොකුම ලොකුම ගැටලුව කියන්නේ දැන් ඔය භාවනාවක් සාර්ථක වෙන කෙනෙක්ගේ උනත් ඔය උපක්ලේශ වලට අහු වුණොත් උපක්ව පොත්වල ගොඩාක් තියෙන ස්වාමීන් වහන්සේ උපක්ලේශ. එහෙම. අත්දැකීම් අත්දැකීම් කියලා තියෙන උපක්ලේශ. තථාගතයන් වහන්සේ එහෙනම් අපට පැහැදිලිවම දේශනා කරන්න බෑ මහණෙනි. දැන් මෙහෙම මේ සිහිය දියුණු කරගෙන යනකොට මෙහෙම පුළුන් ගොඩක් ඇති වෙනවා ඊළඟට මේ දියැලක් එනවා ඊළඟට ආලෝකයක් එනවා පහසු වෙන අපේ එහෙනම් අපිට හරි පහසු වෙන්නේ එහෙම දෙයක් පොතනවත් බුද්ධ වචනයක නැහැ ඒ නිසා ඔවගේ දේවල් ගන්නවා කියන්නේ හරියම භයානක තත්ත්වයක් එහෙමයි ඒ නිසා බොහෝ එක්තර ඒ ඒ වගේ පොත් වලින් කියවලා භාවනාවට යන්නේක භාවනාව අතරමඟ අඩාල කරන්න හේතුවක් හේතුවක් ඒ ඒ පරිබෝධය දැන් මේ පොත ලියපු කෙනාට ස්වාමීන් වහන්සේ කනතුරක් එහෙමයි ඒ මොකද ඒ සමහරව හොඳට දැන් මුලින් හොඳට දැන් කියලා දෙන තමන්ගේ ගුරුවරයා කියලා දෙන කර්මස්ථානය තුල ඉන්නවා ඒ හුස්ම රැල්ල තුල යා හොඳට ඉන්නවා ඉතින් ඒ හුස්ම රැල්ල තුල ඉඳීම තුල ඒ කර්මස්ථානයේ නිතර නිතර ස්පර්ශ කිරීම තුල දෛනිකව මේ භාවනාව කරගෙන යාම තුළ යාට ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙම. ප්‍රතිඵලයක් ලැබුණාම දැන් එයා දැන් යම්කිසි ආලෝකයක් ඒවා ලැබෙන්න පුළුවන්. එහෙම. ඊළඟ දවසේ මෙයා කල්පනා කරන දැන් ඊයේ මට ආලෝකෙ තිබ්බා. අදත් ආලෝකෙ ගන්න ඕන කියලා හිතාගෙන වාඩි වෙනවා. දැන් අර සිහිය දිනු කිරීම ඔක්කොම පැත්තක. එහෙම. කර්මස්ථානයත් පැත්තක. එහෙම. ඉතින් දැන් පැය ගණන් ඉන්නවා දැන් ආලෝකෙ නැහැ. ඊට අපි ළඟට ඇවිල්ලා කියන හරි වැඩේ ස්වාමීන් වහන්සේ ඉස්සර නම් මට පුදුම විදියට මෙහෙම තනසිල්ලක් තිබුණා අරමුණේ ඉන්න පුළුවන් ආලෝකයක් තිබුණා මොකද කර්මස්ථානයේ නේ ආලෝකේ බලාපොරොත්තු වෙන ගියාම අර මුකුත් නැති වෙනවා අනාල ක්‍රියාව කරන්නේ නැතුව ප්‍රතිඵලය බලාපොරොත්තු ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා ඒ නිසා විශේෂයෙන්ම යෝගාවචරයන්ට භාවනා කරන කෙනෙකුට කියන්න තියෙන මොන දේවල් දැක්කත් ඒවා සැබෑ දේවල් නෙවෙයි එහෙම බුදුරුවක් ලැබිලා පෙවුනත් ඒක සැබෑ දෙයක් නෙවෙයිනේ එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් මැවිලා පෙවුනත් ඒකටවත් හිත යොමු කරන්න එපා කියලා කියන්නේ යෝගාවචරේකට. එහෙම. එයාට ඒ දීපු කර්මස්ථානයේ තුලම එයා සිහිය පවත්වන වාහනයකින් පාරේ යනවනම් පාර මග දෙපස ඕනෑතරම් දේවල් තියෙන්න පුළුවන්. ඒවා දකිමින් ඒවයේ නොරැඳී වාහනේ ඉදිරියට යනවා වගේ යන්න ඕන. හරියට හරි ස්වාමීනි දැන් සත්‍යවිසුද්ධියේදී මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඕකනේ. මග්ගන්ත අමග්ගන්ත නත්වා තිතඥාන මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධි මාර්ගය අමාර්ගය දැනගන්න නුවණට තමයි මග්ගා මග්ග කියලා. මග නොමග. මග නොමග. එහෙම. ඉතින් ඒක ටිකක් ඈතට යන දෙයක්. නමුත් මෙන්න මේකම තමයි යෝගාවචරය දැනගන්න ඕනේ මේ Tamanට දීපු කර්මස්ථානය තුල යන්න ඕනේ. එහෙම නැතුව අහවලා පොතක් කියලා අහවලා මේකේ හැටියට යන්න ඕනේ. දැන් ගොඩාක් අය සම්හසේ මතක් කරපු දේ අපි අපිට හොඳට අත්දැකීම් තියෙන ඒ පොතේ හැටියටම යාට ප්‍රතිඵල වුණා. එහෙමයි ඒක තමයි. ඉතින් එහෙම වුණාම ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. මොකද එයාගේ මානසිකත්වය වෙනස්, මෙයාගේ මානසිකත්වය වෙනස්. මානසිකත්වය වෙනස්. ඒ මනසට ගැළපෙන අත්දැකීම් තමයි ලැබෙන්නේ නේ. හැදිරියව. අපි හන්නේ ඊළඟට මේ රෝග පරිබෝධය ගැන අපි හන්දර සඳහන් කළා. කොහොමද ඒක මේක? ඇත්තට මේක සාමාන්‍යයෙන් රෝගය කියන්නේ පැවිද්දන්ට උනත්, ගිහියන්ට උනත් නිතර නිතර අසනීපණක් අනිත් එක ඔය අසනීප කියනවා ඕවා පොඩා කොළුවට ගත්තාම කායික රෝග ගැනද වැඩියෙන් අවධානය මානසික රෝග ගැනද ඇත්තටම දැන් ඔය සමහරුන්ට කායික රෝග පොඩ්ඩක් දැන් යන්තම් හිතලනට ඔන්න මානසික රෝග හැදෙනවා හැදෙනවා නහයෙන් පොඩි හොට බින්දුවක් එනකොට මානසික රෝගී හැදෙනවා. ඇඟ පොඩ්ඩක් කියලා හිතනවා. ඇඟ පොඩ්ඩක් රත් වෙනකොට ඉතින් මනස අනිපාතය කියලා හිතනවා. හිතනවා. එහෙමයි. ඉතින් ගොඩක් දුරට මේ මානසික රෝග තමයි මොකද පැවිද්දෙක් වුණා. මම මතකයි පුංචි කාලේ වෙච්ච සිදුවීමක්. එහෙමයි. ඇත්තට ඒක හරි වටිනා කතාවක්. දැන් ඔය අපි පැවිදි වෙච්ච පරිසරයේ තින් ආරණ්‍ය වල තින් ඔය කසාය හැම තම්බනවන සන්න. එහෙම. ඉතින් දවසක් මම පොඩි කාලේ ඒ කසායක් තැම්බුවා. කසායක් කියලා කියන්නේ මේ අරලු වාගයක් මොකක් හරි ඒකට සම්බන්ධව අපේ ස්වාමීන් වහන්සේ නමක් ලොකු ස්වාමීන් වහන්සේ නමක් ආවා. මොනවද පොඩි හාමුදුරුවෝ මේ බෙහෙත් තම්බන්නේ කියලා මගෙන් ඇහුවා. මම කොසන්නස මේ කසාය වාගයක් තම්බනවා කියලා. ආ ඕකට පුරුදු වෙන්න එපා කිව්වා. ඕකට පුරුදු වුණොත් අපවත් වෙනකන් ওই කතාව කම්බනවා. එහෙමයි. <laughs> මොකද ඒක උන්වහන්සේ අපිට ඇත්තටම අත්දැකීම් තියෙන කුඩා ස්වාමීන් වහන්සේලා එක දවසක් අපේ පූජනීය කඩවැද්දේ පන්දිස් ස්වාමීන් වහන්සේ මතක් කළා මේ එක ස්වාමීන් වහන්සේ නමක් ලියුමක් කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල ලෙඩ 11කට බෙහෙත් බොනවා කියලා. ඒක බොහොම ගෞරවයෙන් ගෞරවයෙන් ප්‍රකාශයක්. එතකොට ඒක ඇත්තටම ඔය රෝග පරිබෝධ තමයි. මොකද රෝගයේම තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ හැම වෙලෙම අර අමාරුව මේ අමාරුව. ඉතින් ඒ නිසා පැවිද්දන්ට වගේම ගිහියොත් ඉන්නවා පොඩ්ඩක් තන් ඉති ළමයින්ට අතින් කියනවා බෙහෙත් දෙනවා. පුදුම විදිහට සමහරලාට ස්පිරිතාලට නිකන් යන්න ඕනේ. දැන් සමහර වෙලාවට තරමට සතුටුයි. දැන් ඒ දේත් ගොඩක් දෙන තරමට සතුටුයි. එහෙමයි. දැන් සමහර අම්මලාගේ ස්වરૂපය තමයි තමන්ගේ ගෙවල් ළඟට කෙනෙක් මෙහෙත් ගන්න යනවා. ආයෙ මාත් වෙන්නම් කියලා එයා එයා ලෙඩක් නැහැ. එහෙමයි. මෙහෙත් <laughs> ටිකක් අරන් එන්න ඕනේ. ඒවා තනි කරව පරිබෝධ. එහෙමයි. ටෙන්ෂන් ගිහියෙකුට උන හරි පැවිද්දෙකුට හරි විවිධාකාර විශේෂයෙන් කායික රෝග වගේම ওই මානසික මානසික රෝග කියන එක ගොඩාක්ම භයානක මම කියන්නේ මානසික රෝගම නෙවෙයි. නමුත් මේවාට ඇබ්බැහිවීම තුළ තනිකර පරිබෝධයක් බවට පත් වෙනවා. එහෙම. හැබැයි හැබැයි අපි හඳුනන්නේ භාවනාවක් කරන්න යන්න කලින් අවංකව Tamante යම්කිසි ශාරීරික ආබාධයක් අපහසුතාවයක් එහෙම තියෙනවා නම් ඒවාට පිළියම් යොදාගෙන බෙහෙත් හෙක් කරගෙන භාවනාවට යන එක වඩාත්ම යෝග්‍යයි නේද අපේ ඔව් නොසලකා හැරීමත් සුදුසු නෑ වෙන්න පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් මේක මේ අපේ ශරීර කුඩුව ගත්තාම ඇත්තම රෝග නිදහනයක් ඉතින් මේකේ රෝග එහෙම ඉවර වෙන එකක් නෙවෙයි එහෙම අපි හිතුවොත් එහෙම පොහොසත් වෙලා මන් දන් දෙනවා කියලා ඉතින් අපිට කරන්න බෑ වෙන්නේ නෑනේ ඒ වගේ මම මේ කරදර ඔක්කොගෙම ඈත් වෙලා ඈත් කරලා මේ කරදරද ගොඩ ආයතන කියන්නේ අනේ හාමුදුරනේ මේ තියෙන කරදරවල මේකෙන් අයින් වුණා මම භාවනා කරනවා කියලා. කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මම විශේෂයෙන්ම අපේ ඒ කියන්නේ මම තියෙන ලේට ඔක්කොම හොඳ කරගෙන භාවනා කරනවා කියන එක නෙමෙයි මෙතන කරන්න ඕනේ. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා පොඩි පොඩි ආබාධ කාටක් තියෙනවා. එහෙම. ඒ බාධේ ආබාධයටපත් කරගෙන ඒවා බාධාවක් නැත්තම් පරිබෝධයක් නොකරගෙන කොහොම හරි උත්හාන වීරියෙන් මේ භාවනාවට සිත යොමු කරගන්න ඕනේ ඉතින්. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ තවත් ගොඩක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් කාරණා. නමුත් ඊටාම කෙටියෙන් අපි කතා කරන්න ඕන වෙලාව අපිට සීමිතව තියෙන නිසා අපි හන්නේ දැන් මේ අධ්‍යාන පරිබෝධ වගේ දෙයක් ගැන කොහොමද ඔව් තවත් සාමාන්‍ය පරිබෝධ කීපයක් තියෙනවා. අපි ගත්තොත් අධ්‍යාන පරිබෝධ දැන් ගමන් යන්න නිතර නිතර හරි කැමති. එහෙමයි. ඉතින් නිතරම ඔය ගමනට පුරුදු වුණොත් සාමනහස දැන් ඕනම කෙනෙකුට දැන් භාවනාවකට කෙනෙක් කැමති නම් ගමම් බිමන් අඩු කරන්න ඕන ඒ ගමම් බිමන් ඇත්තටම විශාල කරදරයක් පරිබෝධයක් මේ භාවනාවට සමහර ස්වාමීන් වහන්සේලාටවත් මොන දැන් ඔන්න අනුරාධපුර යන්න ඕනේ ආය අරහේ යන්න ඕනේ මෙහෙ යන්න ඕනේ අරහේ වලේ අවශ්‍යතාව තමයි එහෙමයි නමුත් භාවනාවක් සාර්ථක කරගන්න කෙනෙකුට ගිහියෙක් හරි පැවිද්දෙක් හරි නිතර නිතර ගමන් වලට හුරු වුණොත් ස්වාමීන් වහන්සේ භාවනාව සාර්ථක කරගන්න බෑ. විශේෂයෙන්ම මේ භාවනාවේදී අවධාරණයෙන්ම කියන්න ඕන දේ තමයි කාලේ කොහොම වුණා ස්වාමීන් වහන්සේ මේක දෛනිකවම දිනපතා වැඩෙනකොට තමයි සමාධියක් වැඩෙන්නේ. එහෙම. ඒ නිසා දැන් අපි දැන් භාවනාව කරගෙන යනකොට දැන් අපි කොහේ ගියත් අපි හිතමු අපිට ගිහියෙක් හැටියට ගමනක් යන්න සිද්ධ වෙනවා. ඒක බාධාවක් කරගන්න නැතුව ඒ ගිය තැනදී උනත් අපිට අපි දෛනිකව කරනේ භාවනාව පැය භාගයක් හරි පැයක් හරි අපිට කරන්න පුළුවන් නම් අර භාවනාව ඉස්සරහට අල්ලගෙන යන්න පුළුවන්. හැබැයි අපි හන්නේ ගමන යන ගමනොත් භාවනා කරන්න බැරිද? පුළුවන් නේද? පුළුවන්. දැන් ඇත්තටම අපිට බුද්ධානුස්සතිය අයින් යනෝ නම් සක්මන කරන්න පුළුවන්. කරන්න පුළුවන්. පාරණික යනෝ නම් මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව. දැන් ඇත්තටම සම්මාන ත්‍රිපිටක දරාකාරී වුණත් මහා ධර්ම මහා දැනුමක් තිබුණත් අපි නිරතුරුවම අපේ හිතට භාවනාවක් දෙන්න ඕන. එහෙමයි. අපේ පූජනීය නාවින අරිදම් ස්වාමීන් වහන්සේ වාහනයකට නැග්ගම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කොතර ධර්ම දැනුමක් තිබුණාද මොනතරම් භාවනා දැනුමක් තිබුණාද උන්වහන්සේට අත නිතර වැඩ කරන මැෂින් එක වගේ නාගුණ වැල එහෙම ඒක මොකද සුනාමි වසනෙන් පවා උන්වහන්සේ අසිරිමත් විදිහට මේ මුහුණ දුන්නා උන්වහන්සේ. මුහුණ දීලා බේරෙන්න හැකියාව ලැබුණා උන්වහන්සේ. ඇත්තටම මේක මේ අපේ ගුරුවරයෙක් නිසා කියනව නෙවෙයි අපේ බොහෝ දෙනා දන්නවා. උන්වහන්සේගේ නිරතුරුවම හැම වෙලේම උන්වහන්සේ බුදු ගුණ වැඩ. ඉතින් අපිට ඒ කියන්නේ මානසික කාර්යයක් හැම වෙලේම හොඳ සිහියකින්. ඒක අපිට හරියම වටිනා මොකද අපි එදත් මිට ඉස්සල සාකච්ඡාවකදීත් මතක් කළා. මොකද ආසන්න කර්මයේ බවට ඒකපත් වෙන්න පුළුවන්. මොකද අපි වැඩියෙන් බහුලීකృత භාවිතා බහුලීකృత කරන ඒ බුදු ගුණම අනිවාර්යෙන් මතක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ සුගතිගාමී වෙන කෙනෙක් වුණත් අපේ හිතට වැඩක් දීලා තියෙන්න ඕනේ කාමය ඊළඟට ද්වේෂය වගේ දේවල් නෙමෙයි සිතේ වැඩිපුර වැඩ කරන්නේ. එහෙම. එවැනි සිතකට අපි බුද්ධානුස්සතිය වගේ භාවනාවක් දීලා තිබුණොත් ඒකෙන් අපිට ලොකු ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඇත්තට ගමන් යන එන කෙනෙක් වුණත් වාහන යනකොට භාවනා කර්මයකින් යන්න පුළුවන්. මොකද මෙතන කියන්නේ අනවශ්‍ය ගමන් බිමන් වලින් බැහැර වෙලා ඉන්න එකද? අනිවාර්යයෙන්ම. ඒ අනවශ්‍ය ගමන් බිමනුත් එහෙමයි. ඉතින් දැන් ගමන් බිමන් කිව්වම ස්වාමීන් වහන්සේ ඉතින් ඒවා අවශ්‍ය බවට පත් කරගන්නවා. එහෙමයි. <laughs> ඒ පුද්ගලයාගේ හැටියට. ඉතින් කොහොම වුණත් අපි ওই ගමන් බිමන් වලට තියෙන කැමැත්ත ටිකක් අඩු කරගෙන භාවනාවට පූර්ණ කාලීනව භාවනා හොඳට කරනවා නම් භාවනාව සාර්ථක කරගන්නවා නම් අනිවාර්යයෙන්ම ගමන් බිමන් වලින් ටිකක් වලකින්න වලකින්න වෙනවා. එහෙම. ඊළඟට සාමනාතෝද පරිබෝධ අතර අපි දැන් මම හිතන්නේ සියලු පරිබෝධ කතා කළා. ඊළඟට රෝග පරිබෝධ අපි ඉද්දි ඔව් බුද්ධි පරිබෝධය ගැන කිව්ව ස්වාමීන් වහන්සේ ඒක සාමාන්‍ය පුතත්ජනයන්ට තියෙන පරිබෝධයක් නෙවෙයි. ඒක විපස්සනා වඩන්න තියෙන පරිබෝධයක්. එහෙම. මොකද පුතත්ජන කෙනෙක්ව irdiyak ලබා ගත්තට පස්සේ විපස්සනා වඩන්න ඒක ලොකු බාධාවක්. එයා කැමති නැහැ අතරින් ගැලවෙන්න. ඒකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යන්න යාට ඒක විශාල පරිබෝධයක් වෙන අර irdiye. ඒක සාමාන්‍යයෙන් අපි පුතත්ජනයට එකතර බලපාන්නේ නැහැ. ඉතුරු පරිබෝධවලින් දැන් අපි හන්නේ සාමාන්‍ය ওই පෘථග්ජන පුද්ගල ගිහියෝ ගත්තාමත් එයාත් ඔය යම් යම් විද්ධි ප්‍රතිහාරේ පහන්න ආසාව තියෙන එන්නදකන් අහලා තියෙන විදිහට පරචිත්ත විඥාන එහෙම නැත්නම් අහසින් යන්න පුළුවන් විද්ධි ප්‍රතිහාරේ දක්වන්න ඒ වගේ විශේෂ අභිඥා ලබා ගැනීම අදහසින් භාවනාවට බැස ගන්න අය තින්නවා එහෙම ඒ වගේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන භාවනා කරන අයට මොකක්ද දෙන්න පුළුවන් උපදේශ? ඒක ඇත්තටම එහෙම දැන් තරුණ අය ගොඩක් මටත් හම්බෙලා තියෙනවා ඒගොල්ලෝගේ ලොකු බලාපොරොත්තුවක් අභිඥා උපදවන්න. එහෙමයි. ඉතින් අභිඥා උපදවන එක හොඳයි. ඉතින් මොකද ඉතින් කෙලෙස් හිතක්නේ කොහොම හරි ඇති වෙන්නේ. එහෙමයි. ඉතින් මොකද ධ්‍යාන මට්ටම පහු කරලා ගිහලා ඒව වශයෙන් પ્રાપ્ત කරලා ඒක සුළුපටු වැඩ නෙවෙයි. සෑහෙන කැපකිරීමක් කරන්න ඕනේ. නැත්නම් පිටරට එහෙම යන්න පුළුවන්. <laughs> අනිවාර්යයෙන්ම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ධ්‍යාන මට්ටමක් හදාගන්න එක දැන් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ සමත විපස්සනා භාවනා මාර්ග දෙකක් උනන් පැහැදිලි කරන්නේ. ඒ සමතයේ තුලින් ස්වාමීන් වහන්සේ සිද්ධ වෙන්නේ මේ සමාධිය දිනු වීම. එහෙමයි. විපස්සනාව තුලින් සිද්ධ වෙන්නේ ප්‍රඥාව දිනු වීම. එතකොට මේ තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ හොඳටම අපිට පේන දෙයක් තමයි මේ නීවරණ ධර්ම යටපත් කළ විශේෂයෙන්ම මේ කුණු කන්දල් යටපත් කළ තදංග වශයෙන් නැත්නම් ස්කම්බන වශයෙන් යටපත් කරලා තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕනේ. එහෙනම් අපි දැන් ලබන සතියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අපහන්දනේ මේ නීවරණ ධර්ම යටපත් කිරීම සම්බන්ධයෙන් සමත භාවනාව වැඩිම සම්බන්ධයෙන් තමයි. එතකොට අපි මූලිකව ගත්තොත් අපි හාමුදුරුවෝ සිහිපත් කළ විදිහට දැන් නීවරණ ධර්ම යටපත් කිරීම තුළ සමත සමාධිය උපදවා ගන්නකොට ඇතිවෙන යම් යම් අභිඥා තත්වයන්ට යම් කිසි කෙනෙක් ගිජු වුණොත් ඒවයි ඇලුනොත් විපස්සනා මාර්ගය අවහිර වෙලා යාට නිවන් මඟ ටිකක් සමා වෙන්නට හේතුවක් වෙන්න පුළුවන් ඒක. සමා වෙන්නත් හේතුවක් ඒ වගේම ස්වාමීන් වහන්සේ හොඳ ගුරු ඇසුරක් නැතුව ධ්‍යාන උපදවලා අභිඥා උපදවන්න සාමාන්‍ය කෙනෙක් ගෙදරක හිතනවා නම් තරුණෙක් ගොඩාක් අයට තරුණ ළමයින්ට තමයි ඔක හිතෙන්නේ. එහෙමයි. අභිඥා උපදවන්න ඕනේ. ඒ විදිහට දේවල් හිතෙනවා. එහෙමයි. හැබැයි ඒ ඒ සඳහා එහෙම කැපවීමක් තියෙනවා නම් හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙනකොට එයාගේ අදහස් සමහරට නැති වෙලා යන්නත් පුළුවන්. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර මත අපි හඳුනන මේ සියලු පලිබෝධයන්ගෙන් බැහැර වීමේ ලොකු ශක්තිය තියෙනවා. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර ඇසුර තියෙනකොට ඕනම පලිබෝධයක් විසඳගෙන ඒ භාවනා මාර්ගය ඉස්සරහට යන්න පුළුවන්. දැන් මේ අපේ මේ සාකච්ඡාව උනත් කෙනෙක් ශ්‍රවණය කරනොත් දැන් ඕන කෙනෙකුට තේරෙනවා මේ ඕනම දෙයක් සාමාන්‍ය ගිහියෙකුට ඔය කියපු සියලු පරිබෝධ තියෙනවා. එහෙම. එහෙම නැති ජීවිතයක් නෑ නෑනේ. එහෙමයි. එහෙමනම් ඒ ජීවිත වලින් ඒ තියෙන පරිබෝධ වලින් අයින් වෙලා කාලය හදාගෙන අර භාවනාවට අවශ්‍ය වපසරය හදාගන්න ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඉතින් හැබැයි මේ pali බෝධ අපි කතා කරන එක හරි වටිනවා. එතකොට භාවනා කරන්න බලාපොරොත්තු වෙන කෙනාට තේරෙනවා මේවා සාමාන්‍ය දේවල්. එහෙනම් දැන් සාමාන්‍යයෙන් අපි හඳුරන්නේ කුඹුරක් කරන කෙනෙක් වීහලා ගොයම් පැල පැලවෙනකොට ඒ කුඹුරේ වල් පැලක් දෙක තුන පැලවෙනවා. එහෙම පැලුණා කියලා කුඹුරු කරන එක අස්වද්දන එක නවත්තන්නේ නැහැනේ. ඒකට අදාළ pali බෝධය නාශකයේ යොදලා ඒක නැති කරලා අර වගා කිරීම දිගටම කරගෙන යනවා. වගා කිරීම කරනවා. දැන් අපි දැන් ගත්තොත් දැන් මේ මුළු ලෝකෙම දැන් මේ කොරෝනා වසංගතේ. එහෙමයි. දැන් මේක මහා විශාල ව්‍යසනයක් පරිබෝධයක්. පරිබෝධයක්. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේකත් දැන් මැඩපවත්වගෙන දැන් මේකටත් තුර්වේගන කාලේ හදාගෙන ඉතින් මේ ගමන යනවා නේද? එහෙමයි. ඒ අනුව ඉතින් ওই පරිබෝධ කියන එක ඉතින් නිවන් දකින්නකම්ම ඔය පලිබෝධ තියෙනවා. ඔය පලිබෝධ ඔලුවට ගත්තොත් ඒකට උන්න කරගත්තොත් අරක මට අමාරුයි මේක අමාරුයි අරයන් නිසා මෙහා නිසා මේ ගමන් නිසා මේ ඥාතීන් නිසා කියලා මේ භාවනාව පසු කරගන්නවා නම් ඒක මහා මෝඩකමක් ඒක මුලාවක් එක එක්කෙනාගේ වරද එක එක්කෙනා අපිට වරද පටවලා බේරෙන්නේ නැතුව ඒ වයින් තම ආරක්ෂා වීම තමගේ වගකීම. පැහැදිලිවම සියලු පරිබෝධ මැඩගෙන ඉදිරියට යන්න හැමෝම අදිස්ථාන කරගන්න ඕන අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ අවස්ථා තුනම පටන්ගෙන ඒක පවත්වගෙන ඒකේ ප්‍රතිඵලය දක්වාම අර ඉස්සරහට යන්න හොඳ වීරියක් නොහරින වීරයෙක් තියෙන්නට ඕන. එහෙමයි. ඒක පැහැදිලිවම සාමිනා සතිපට්ඨාන සූත්‍රයේ මුලදීම කථාගතයන් වහන්සේ වදාළන්නේ ඉතින් මේ ආතාපි සම්පජානෝ සතිපාකේතර ආතාපි මේ මේ වීරිය නැත්තම් ලෞකික දිනුවට උත්සාහ කරනවට වඩා අර ප්‍රබල වීරියක් අවශ්‍ය කරන මේ මේ මාර්ගඵලයක් සඳහා යන ගමනදී අපේ හිතේ පවත්වන වීරිය. එහෙමයි. අපි හනු දස පලිබෝධයන් භාවනා මාර්ගයට බාධා පමුණුවන්නේ කෙසේද කියන කාරණා පිළිබඳව ඉතා මැනවින් විග්‍රහ කළා. ඉතින් ඉදිරි සතියේදී අපි වලදී බලාපොරොත්තු වන මූලිකව මේ පංච නීවරණ ධර්ම යටපත් කිරීම සමත භාවනාව වැඩිම පිළිබඳව ඒ සම සපදිස් කර්මස්ථාන ඔස්සේ කොහොමද නීවරණ ධර්ම යටපත් කරගෙන චිත්ත සමාධිය උපදවා ගන්නේ කියන කාරණය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට નિયમિત කාල සීමාව අවසන් නිසා අපි අද ධර්ම සාකච්ඡාවේ කටයුතු මින් හමාර කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බොහෝ දෙනා වෙනුවෙන් සිදු කරන මේ සාකච්ඡාව සඳහා දායකත්වය ලබා දෙමින් වටිනා ධර්ම දානයක් සිදු කරන්නට අද ඉදිරිපත් වී සිටින්නේ සුනිල් අඩගොඩ මහත්මයා සහ මහත්මිය ඇතුළු පුතුන් දෙදෙනා, දියණියෝ දෙදෙනා සහ මිනිපිරියන් තිදෙනා ඒක රාශී වෙලා. එයන් ප්‍රාර්ථනා කරනවා සියලු ලෝවැසි ජනතාව නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ධර්මාවබෝධය ලබත්වා නිවන අවබෝධය සඳහා මේ කුසලය හේතු කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අනුමෝදනා වශයෙන් තබාගෙන තිබෙනවා අපවත් වී වදාළ අතිපූජ්‍ය දන්නාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේගේ ප්‍රාර්ථනාව අනුව බුදු බව අවබෝධය සිදු කරගන්නට මේ කුසල ශක්තිය උපකාර වේවා අපවත් වී වදාළ අන් සියලුම ස්වාමින් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව සලසා ගනිත්වා දේශකයන් වහන්සේලා දෙදෙනාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධය ලබත්වා කියලා. ඒ වගේම පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලය හැමදෙනාටම ආශිර්වාද කරන සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුනිල් අටගොඩ මහත්මයාට සුබ උපන්දිනයක් සහ නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. කඩුවෙල බෝමිරි හීල්ස් නිවාස අංක 2 නිවසේ පදිංචි පින්වත් සුනිල් අටුගොඩ මහත්මයා සහ මහත්මනිය පුතුන් දෙපළ දියණිවරු දෙපළ සහ මිනිපිරියන්ති දෙනයි අද දායකත්වයේ සුරා කටයුතු කරන්නේ අටුගොඩ පවුලේ පින්නතුන්ගේ සිටැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා සියල්ල එලෙසින් ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවේදී අපි හාමුදුරන්ගෙන් ඇසිය යුතු යම් ප්‍රශ්නයක් ගැටලුවක් වේ නම් ඉදිරියේදී ඒ සඳහා ඔබටත් විමසීම් කරන්න පුළුවන්. තිරේ දිස් වෙන ලිපිණියට ඔබේ ගැටලුව ප්‍රශ්න ඉතාම කෙටියෙන් සඳහන් කරලා තැපල්පතක් එවනවා නම් වඩාත්ම යෝග්‍යයි. ඒ අපි අපේ හාමුදුරන්ට ඉදිරිපත් කරලා ඔබට විසඳුම් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරපු අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවතේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේටද බෙහෙවින් පුණ්‍ය ආනුමෝදනා සිදු කරමින් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම තුනුරන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම සාකච්ඡාවේ කටයුතු මෙයින් સમાප්ත කරනවා හැම දිනාටම මේ රැස් කරගත් තුන් කුසල් වලින් අමා නිවන් සුව සැලසේවා කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න